ඉතින් අපි ඒක තියෙනවා විවස්ථා අංක 35ක්. මේ 13 කුටින් ඉල්ලා හිටමු. යෝගාචර දිනචරියාව සභාගත කරන විදිහට. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස යෝගාචර දිනචරියාව සුනිල් නිවන් සපතින් සනසන කැමැති දීපුදා සසුන්ගත යෝගාචරය විසින් ඒ උතුම් මාර්ථය සිදු කර ගැනීම තමගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබාගත යුතුය.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 සවස 5ට පමණ වත් පිළිවෙත්හිදී සන්ධ්‍යා වන්දනාදිය නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා රිසිනම් ගිලන්පස කිස සාදා පිරිසුදු සිතින් Taman වසන කුටියට යා යුතුය. පෙරයම අවසන් වනතුරු පිරුවහන බණක් නැතොත් කමටහනින් කල් ගෙවා අලුයමට පෙර අවදි වෙමි සන්තුහන් කොටගෙන රෑ 10ට නිද්‍රෝපගත විය යුතුය.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 එහෙයින් ඒ ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාවචර දිනචරියාවයි. දැන් අපි එකට <coughs> විනාඩි 10ක විතර කාලයක් අරගෙන තියෙනවා. මේකේ තියෙන බරපතල වචන රාශියක් මම දන්නවා එක්කෙනෙක්වත් ඒව ඇහෙන්නෙත් නැහැ, අහන්නෙත් නැහැ, කියවන්නෙත් නැහැ. ඒ ලොකු සාංශික ලස්සන වචන.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 ඒකට එයා කවදාකවත් කාටවත් කරදරයක් නැහැ. කිසිම තැනක රස්තියතු වෙන්නේ නැහැ. එයා දන්නා මේ වෙලාවට මේක කරන්න ඕනේ. ඒ ටික දැනගන්නකන් ඉතින් අපි ඒවා කියවනවා. කියවන්නේ නැත්නම් ඉතින් නිතරම අර ඉරදෙන පිටිපස්ස යන වහු පැටියා වගේ කොයි වෙලාවෙත් තම පිටිපස්ස. දිනචරියාව දැනගත්තට පස්සේ දැන් ඒ චාරිත්‍රයේ හැටියට මේ මේ දේ මෙතන දැන් වෙනවා කියලා කෙරීගෙන යනවා. ඒක නිසා රාගන්තුකේ නැත්තන්ට වත් දැක්වීම ඉන්න කෙනෙක් ඒක නඩ පහසුකම් සැලසලා දීලා ඒත් ඉක්වන්න මේකට යොදා ගන්න ඕනේ. ඒක නිසා මේ දිනචර්යාවේ ලොකු සාංශ පාවිච්චි කරලා තියෙන වචන ප්‍රවේශමෙන් කියවන.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 ඇහුවට හිතවදින්නේ නැහැ. ඊට හිත දින්න සරසන මෙහෙම නැවත නැවත කියවෝ. කියවලා මතක් කරනවා මේකේ තියෙනවා ලස්සන වචන. ලොකු සංසේ මේ එකතු කයික ලොකු සංසේ විනෝදාංශයක් ගාථා සංස්කෘත ගාථා ශ්ලෝක බඳිනවා. පාලියෙන් ගාථා ලියනවා ලස්සන රචන කරනවා. ඒ රචන වල කිසිම දෙයක් අහක දාන දෙයක් නැහැ.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 මේ අංකේ સમાප්තයි. අපි ඉල්ලා හිටමු කවුද කියන්නේ කියනවා. ඉඳා වෙන දැන් හරි ඉතලා. අපි කරේ වෙලාවට එනේ ගාල්ලා ගත්ත වැඩේ කරා. මතකද නැවත කරමු දැන්. මොකද අපි අහන්නේ යන්න බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය ඵල සූත්‍රයේ සාමාන්‍ය ඵල කියලා කියන්නේ පැවිද්දෙකුට හම්බෙන ඵල ශ්‍රමණ ඵල.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 ඉස්සරහට ඉස්සරහට යන්න. මේකට ඇහෙන්න. තව ඉස්සරහට. මම ගන්න මාරු වෙන්න නෑ වයරක බැවුණා තමයි. තපසර ගන්න එපා පුළුවන් තරම් ඉස්සරහ ගන්න කියලා කියන්නේ මොකද මම කතා කරනවා නම් මයිකට අහුන් නැත්නම් අර කටට ඇහින්නේ. යතංච මහරජ බික්ඛු ඉන්ද්‍රියේසු බුත්තද්වාරෝ හෝති විදහ මහරජ බික්ඛු චක්ඛුනා රූපං දිස්වාන නිමිත්තක් ගාහි හෝති නනු ව්‍යංජනක් ගාහි යත්වාදිකරණ මේතං චක්ඛු චක්ඛුන්ද්‍රියං අසංගතං විහරන්තං අවිජ්ජා දෝමනස්ස පාපකා කුසල ධම්මා අන්න අන්වස් අන්වස්ස වේයුම් තස්ස සංවරාය පටිපජ්ජති රක්ඛති චක්ඛු ඉන්ද්‍රියං චක්කු ඉන්ද්‍රියේ සංවරං ආපජ්ජති සෝතේන සද්දං සුත්වා පේයාලං ගහනේන ගන්ධං ගායිත්වා පේයාලං ජීවහාය ජීවහාය රසං සායිත්වා පේයාලං කායේන පොට්ටබ්බං උචිත්වා පේයාලං මනසා ධම්මං විඤ්ඤා විඤ්ඤාය න නිමිත්තක් ගාහි හෝති ඥානුභ්‍යංජනක් ගාහි චත්තාදිකරණ මේතං මනින්ද්‍රියං අසංගතං විහරන්තං අභිජ්ජා දෝමනස්සා පාපක අකුසල ධම්මා අන්වස්ස අන්වස්ස වේයුම් අන්වාස්ස වේයුම් අන්වාස්ස වේයුම් තස්ස සංවරාය පටිපද්‍යති රක්ඛති මනින්ද්‍රියං මනින්ද්‍රියේ සංවරං ආපජ්ජති සෝ මිනාරේන ඉන්ද්‍රිය සංවරේන සමන්නාගතෝ අජ්ජත්තං අභ්‍යාසේ අභ්‍යාසේක සුඛං පටිසංවේදෙති එවං කෝ මහරජ භික්ඛු ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හෝති මහරජයනි මහනතෙමේ කෙසේනම් ඉඳුරන්හි වැසූ දොර ඇත්තේ වේද යත් මහරජයනි මේ සස්නේ මහනතෙමේ ඇසින් රූපයක් දැක සුභාදී වශයෙන් එහි ලකුණු නොගන්නේ වේ සුභාදී වශයෙන් අත්පා ආදී අවයවයන්ගේ ආකාර සිතට නොගන්නේ වේ යම් කරුණකින් චක්ෂුරි චක්ෂු ඉන්ද්‍රිය වසා නොගෙන වසන්නහුගේ චිත්තසංතානයේ චිත්තසංතානයේ විෂම ලෝභ දෝමනස් ආදී ලාමක අකුසල ස්වභාවයෝ නැවත නැවත වැස්සෙන්නාහුද නොහොත් චිත්ත સંતાනයේ ලුහු බඳනාහුද එහි ඒ චක්ෂුරේන්ද්‍රියගේ සංවරයේ පිණිස හේ පිළිපදි ඒ චක්ෂුරේන්ද්‍රිය රකි ඒ චක්ෂුරේන්ද්‍රියෙහි සංවරයට පැමිණි කනින් හඬ ආසා නාසයෙන් ගඳ ආග්‍රහණය කොට දිවෙන් රස ආස්වාදේ කොට කයින් ස්පර්ශය ඇහැට පෙනෙන ද ස්පර්ශ කොට සිතින් ධර්මාලම්බන දැන සුභාදී වශයෙන් එහි ලකුණු ගන්නේ නොවේ. සුභාදී වශයෙන් අපා ආදී අවයවයන්ගේ ආකාර සිතට ගන්නේ නොවේ. යම් කරුණකින් සෝතේන්ද්‍රිය, ගානේන්ද්‍රිය, ජීවේන්ද්‍රිය, කායේන්ද්‍රිය, මනේන්ද්‍රිය සංවර කොට නොගෙන වසන්නහුගේ චිත්තසංතානයේට විෂම ලෝභාදී දොම් දුම්නස් ආදී ලාමක අකුසල ස්වභාවය නැවත නැවත වැස්සෙන්නේ වැස්සෙන්නාහුද නොහොත් චිත්ත સંතානය අනුබඳනාහුද ඒ සෝතේන්ද්‍රයාගේ ගහනේන්ද්‍රයාගේ ජීවේන්ද්‍රයාගේ කායේන්ද්‍රයාගේ මනේන්ද්‍රයාගේ සංවරයේ පිණිස පිළිපදි සෝත ගාන ජීවා කාය මන ඉන්ද්‍රිය රකි එහි සංවරයට පැමිණි හේ මේ ආර්ය වූ ඉන්ද්‍රිය සංවරයෙන් සමන්විත වූයේ සිය සතන්හි අව්‍යාසේක සුඛය කෙලසුන්ගෙන් තෙත් නොවීමෙන් වූ පිරිසුදු අධිචිත්ත සුඛය හිමි මහරජාණෙනි මෙසේ වනාහි මහනතෙමි ඉන්ද්‍රියන්හි රසූ දොර ඇත්තේ වේ මේක ඇත්තටම දැන් සාමාන්‍ය ඵල සූත්‍රයේ යම්බුරකට බස්සන්න හදාන්නේ මෙතෙක් කළා කතා කරේ සාමාන්‍ය දේවල්.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 අනුන්ගේ දෙන දේ කාලා ඉන්න භික්ෂුව කියලා කියන්නේ. ඉතින් ඒකට තමයි කැමති නම් ගිහියෙක් වුණත් ඒ භික්ෂු නාමයට අනුයාත වෙන්න නැත්තම් පූර්ණ කාය නියෝගාවචරයක් වෙන්න කදාකත් හම්බ කරලා කණ්ඩායම් බබයි ඒක අශික්ෂිතයි. කවුරුත් තමයි හම්බ කරපු දෙයක් අනේක අශික්ෂිතයි අජීර්ණයට හිටිනවා. ඒ කියලා තියෙනවා යම් කිසි මහණෙක් හම්බ කරපු සල්ලි වලින් අඹ ගෙඩියක් ගෙනලා කාලා ඇටේ විසිකරුවොත් ඒ ඇටේ පැරවෙන ගහේ හෙවණටවත් යන්න බෑ. ඒ තරම්ම අම්බ කරන කණේක බුදුරජාණන්සේ වසල වැඩක් වෙයි තියෙන තරහ වෙන්න බෑ ගියෝම කිව්වා. ඊයේ ඉතින් අභිනේෂණය කරලා නැහැ. තාම සල්ලි අතහැරලා නැත්තා කරා. ඉතින් ඒ තාකල් ඉතින් අර නිකන් කරත් පිටිපස්සේ යන ගුණ දැකලා තියෙනවා. අර බහන වලට බය රෙන්නේ ඉන්නේ. නාන්සි දලා නැහැ, කුර ගහලා නැහැ. ඒ වගේ ගොන්නු රැලක් විදිහ තමයි අපි දකින්නේ. ඉතින් එහෙම කිව්වට සමා වෙන්න ඕනේ. <coughs> මොකද වැඩි ගාණක් අද සංඝයා ඉන්න නිසා මට එච්චර බය අඩුයි. නැත්නම් මම තනියම නේ. <laughs> ඉතින් ඒකෙදි එතෙන් ආවට පස්සේ මේ සංඝයා ආයෙත් මුදල් ගැන අපේක්ෂා කරනවනම් ආයෙත් නොලැබිච්ච දේවල් ගැන හොයනවනම් ආයෙත් හම්බ කරපු දේෙන් කණ්ඩ හදනවනම් ඉතින් බුදුචාන්හන්සේ ආයෙ වසල කියන නම කෙලිම පාවිච්චි කරනවා.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 සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව. ඒතර මේ සීල ශික්ෂාවට පස්සේ කියන්නේ රකිරසවල් කරන්න බෑ, සතුම් කරන්න බෑ, හොරකම් කරන්න බෑ කියලා විස්තර කරලා දැන් මේ සීලෙන් ඇති වෙන ප්‍රතිඵලයක් විදිහට ඉන්ද්‍රිය සංවරය පෙන්ලා දෙනවා. දැන් ඉන්ද්‍රිය සංවරය සම්බන්ධ කරනවා සීලය සහ සමාධිය අතර තියෙන පුරුක, පැවිදි ජීවිතය සහ ගිහි ජීවිතය අතර තියෙන වෙනස, හික්මෙන්ෙක් සහ නොහික්මෙන්ෙක් අතර තියෙන වෙනස, අත්තකිලමතාන යෝගය සහ කාමසුකල්ලිකාන යෝගය අතර වෙනසට බොහෝම ලස්සන බුදුජානනාංශේ සත්‍යච්ච පිහකින් බටර් කෑල්ලක් කපනවා වගේ කපලා බස්සනවා ඉන්දිය සංගරේ කොහොමද ගන්න කියලා.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 ඒ නිසා ඒකෙන් අපි මතකය, නිදාණය, පසුබිම ගන්න ඕනේ. අරගෙන හිතන්න ඕනේ දැන් මේ ඉන්දිය සංවර තැනට එනකොට තම ගිහිගේ අතහැරලා නැත්නම් තමන්ගේ ගිහිගේ හිටියත් එක්කෝ සක්මනකට බහලා එක්කෝ පරියන්ඩයකට ගිහිල්ලා. එහෙම නැත්නම් තමන් භාවනා මූඩ් එකේ ඉන්නේ. භාවනා මානසිකාරේ ඉන්නේ.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 එහෙම නැතුව මෙහි ඇවිල්ලා නිකන් ඉන්නවා කිව්වනම් ඉතින් ඒකට පුලන්නේ හිඟන්නේක් වෙනවා මිසක් ආ. භ්‍රමචරියට යන්නේ නැහැ. ඒ සීලේ වගේම සමාධියට කමටහන් ගන්න ඕනේ. ඒ වගේම ප්‍රඥා භාවනා කියන්නේ මොකද්ද කියලා අසා දැනගන්න ඕනේ. එහෙම නැතුව එයා මේ වගේ තැනක් ගත කරනවා නම් ඇත්තට මේ වෙන්නේ හරිම කරදරයක් ඒ භාවනා මධ්‍යස්ථානට හෝ විවේක සීනාසනෙට.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 තව සමහරක් අනුන්ට පේන්න බොරු සෝබනයක් දාන. කාමසුකල්ලිකාණ යෝගී ඉන්න ගමන් ඉදුරම් පිනවගට ඉන්නේ වගේ තපස් ස්වરૂපයක් පේනවා. මේ දෙකෙන්ම තමයි රටනම් මිසක ආසනවත් බුදුහමදුවත් තවට එන්නේ නැහැ. නමුත් මේ දෙකට අහු වෙන්නේ නැතුව කොහොමද ඉන්දියා සංවරය කරන්නේ නැත්නම් මේ වාක්‍යයේ තියෙන පාඩේට යන්නේ කොහොමද කියන්නේ?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 ශබ්ද අහන්න එපයි කියනවා. ශබ්ද අහුවොත් නෝපන් පාපක අකුසල ධර්මයි කියනවා. ගන්ධ රස පහස බලන්න එපයි කියනවා. එහෙම නොකළොත් රූපයෙන්, ශබ්දයෙන්, ගන්ධයෙන්, රසයෙන් සංවර වුණොත් රහත් කියනවා කියලා. ඉතින් බුදුදෙනස කොච්චර ඒක විහිළුවට ලක් කරනවද කියලා කියනවනම් ආනන්ද හැමෝටම කියනවා ආනන්ද එහෙන උප්පත්තියම අන්ධය රහත් වෙන්න ඉපයි. උපත්තියම බීර රහත් වෙන්න එපායි. උපත්තියම කොරවෙච්ච මිනිහ අංශභාග තියෙන මිනිහ රහත් වෙන්න එපායි. කල්පනා මොලේ නැති මිනිහ රහත් වෙන්න එපායි. ඒකට ඒ ශ්‍රාවකයා ඔළුව පාත් කරගන්නවා. මේ බුදු දාන වහන්සේ කියන දේ ඔළුවට ටොක්ක්ක් කරනවා. අපිත් යෝගාවචරයෝ මේ රූප නොබලා සිටීමේ ශබ්ද නාහ සිටි නැත්නම් කණ්ඩ පොරොප්ප ගහගෙන ඉල්ලේ නැත්නම් ගන්ධ රස පහසට විත පැමිණෙන ගන්ධ රස පහස ප්‍රතික්ෂේප කිරීමෙන් සහ මේ කායට ලැබෙන පහසයි හිතට නිහිතුරු ප්‍රතික්ෂේප කිරීමෙන් මේ අර අනිතීතක බබුණා කරපු දේ තමයි කරන්නේ. එතකොට දැන් යෝගාවචරය සෞඛ්‍ය සම්පන්න යෝගාවචරය උපදේශ ලැබු යෝගාවචරය හැදෙන්න කැමති යෝගාවචරය කොහොමද වැඩ කරන්න ඕනේ? ඒක කතා කරන්න ආයෙත් මුලට යන්න එයාට දැනගන්න වෙනවා මම ගොඩාක් වෙලාවට මේක මෑතකදී නැවත නැවත කියන්න සිද්ධ වුණා. ගොඩාක් වෙලාවට මේක සක්මන් භාවනාවේදී හරි ලේසියි. මොකද ඇස් දෙක ඇරලා තියෙන නිසා. කන්න ශබ්ද එන නිසා. ඉන්ද්‍රයන් මේ කය චේතනාපූර්වක ක්‍රියාත්මක කරන නිසා ඒකෙදි සක්මන්ට ගිය මිනිස්සයා පළවෙනිම දත යුතු තමයි බාහිර අරමුණක් නැතිකොට හිත තබා ගත යුතු අරමුණ. ඒ තමයි යාට බුදුන් වෙන්නේ එතන. ඒ තමයි යාට ධර්ම වෙන්නේ එතන.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 ඉතින් දන්නේ නැති එකට දොස් කියන්නත් බෑ. මොකද අපි මෙතෙක් කල් ඇවිත් එහෙම නෙවෙයිනේ. ඔය සාමාන්‍යයෙන් හරකෙක් බල්ලෙක් යන විදිහට අපිත් යනවා. මොකද භාවනා මනසිකාරක සක්මන කරන්නේ කොහොමද? හිත තියන්නේ කොතනද කියන එක තවත් 10 භාවනා බන්ති 5ක් 6ක් කරන්න ඕන කෙනෙකුට තීරුම් ගන්න මේ සක්මනේ ලකුණු උපයන්නේ කොහොමද කියලා. අපි සිංහලෙන් කියනවා සක්මනේ කරනකොට වම දකුණේ හිත පිහිටවන්න කියලා. ඒක අපි දන්නවා හිත පිහිටවන්න බෑ කියලා. ඊට අහන්න දෙයක් නැහැ නේ ඒක. හිත පිහිටවන්න පුළුවන් නම් ඔය ආමියේ කිමිනිසුන් කොච්චර පහසුවෙන් left right කරන්න පුළුවන්. ඒකට ඕනේ. කමාන්ඩටත් ඕනේ. නමුත් වම තිනකොට දකුණ තිබ්බ ගමන් පිටිපස්සකයි කකුල වදිනවා. ඒක ගහනවත් පස් ගාලා පිටිපස්සෙන් ඇවිල්ලා වම කියලට වම තියපන්. දකුණට දකුණ තියපන්. බුදුරජාණන් සික අනිත් පැත්තේ කියන වම කියලට වම කියලා මෙනේ කරා. දකුණ දකුණ කියලා මෙනේ කරපන් බුදුරජාණන් සික කමාන්ඩ එකක් දෙනවා වැටෙනවා. දැන් මෙතන කියනවා වම කියලා වම කියපාන. බුදුහාම කියනවා වම තියෙනකොට වම කියපාන. ওই දෙක තේරෙන්නේ නැහැ. කොච්චර තේරෙන්නේ නැද්ද කියලා නම් ඒ කැනඩා ගිහිල්ලා වුණ ගොඩාක් විස්තර වශයෙන් උගන්නන්න කියලා සක්මන. මේ අපේම තාසනේ මට විරුද්ධව කරපු එකක්ද කියන මන් දන්නේ මම ආපු ගාම ලියුම් පන්තියක් ගියා ඔක්කොටම මේ අලුත් සක්මන් භාවනාවක් කියලා දීලා තියෙනවා කියලා ආරංචි නමක් ගමන් තිබුණේ නැහැ.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 වමේ දක්නේ හිත පය පියවර 10ක් 15ක් අල්ලගන්න පුළුවන්. ඒසොටි යෝගාවචරය ප්‍රධාන වශයෙන් තේරුම් ගන්නවා. දක්වන්නේ මෙහා කෙළවර ඉඳලා යහ කෙළවරට යනකම් ඒ ගත්ත පුරුද්දට වම දකුණ කියලා කියනකොට සෑහෙන දුරට වමේ දකුණේ හිත තියෙන. අපිට මේ වෙලාව උපකල්පනය කරන්න වෙනවා එහෙම චරිතයක්.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 ඒ වෙනුවට වමේ දකුණ හිත තිබීම නික්ලේශී තනක්, නිර්මල තනක්, ക്ഷേම භූමියක් දිවිනක් කියලා. මේ දෙක දන්නේ නැති යෝගාවචරයට මොනම අහුවරණක්වත් නැහැ. යෝගාචර දැනගන්න ඕනේ මේක අරමුණෙන් පිට. කෙලස්. මේකට ගියොත් දිගින් දිගට දිගින් දිගට කෙලස් වෙනවා. අනතුරුදායක තන මේ තාත්තගේ ඉඩම නෙවෙයි. දැන් තාත්තගේ ඉඩමෙන් පැනලා. අපි ගෝචර භූමියේ නෙවෙයි. ඒනකොට ගෝචර භූමියේ කනගාව තියෙනවා. දැන් මට ඕන මට වමට දකුණට එන්න පුළුවන් කියලා මේක නිවන මේ தત્ත්වය නිවන වාගේ මෙතන කෙලස් තියෙනවා මට ඕන කෙලස් වල ඉන්න පුළුවන්. මම දන්නවා මෙතන නික්ලේශයෙන් නරක මම උපයාගෙන තියෙනවා අම්මා අප්පා දීපේ ගන්න නෙවෙයි. බුදුරට හම්බෙච්ච ගන්න නෙවෙයි. මම උපයාගත්ත රූප කර්මස්ථානේ අරසා දෙන ඒකත් කනගාව තියෙනවා. ඒකට මේ යෝගාවචරය මේ පැත්තෙන් කෙලස් වලට හිත චේතනාපූර්වක ඇදගෙන ගිහිල්ලා. මගේ මන අපිට නෙවෙයි. මගේ චේතනාවට නෙවෙයි. ඒ වුණාට යෝගාචර දන්නවා මට දැන් දිවයිනක් තියෙනවා. මට තියෙනවා නික්ලේශී තැනක්.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 එතෙන්දි කියනවා ඇහෙන් රූපයක් දැක නිමිති ගන්න එපා ව්‍යංජනාලි ව්‍යංජන ගන්න එපා. එතකොට මේ දැකපු අල්ලපු gedara ගෑණිගේ විස්තර බලන්න යන්න එපා gedara ගෑණි තරහයි. ඒතකොට gedara ගෑණි කවුද කියලා දන්නේ නැත්නම් බඳපු නැති එකක් නම් මේකේ දෝෂයක් නැහැ. අපිට ගෑණිය කියලා එකක් නැහැ නේ. කොයි ගෑණිත් ගෑණි වෙන්න ඉඩ තියෙනවානේ. දැන් බුදුදහම දෙපිටට කන්දරේ බඳපු කට්ටිය ගැන. අපිට ගෙදර ගෑණියක් ඉන්නවා තමන්ගේ මූල කර්මස්ථානයේ තියලා දැන් හිත නොසන්ඩාලකමට වෙන ගෑණියක් බලන්න මේ ගෑණියගේ අංග ප්‍රත්‍යංග බලන්න එපා අංගපසංග බලන්න එපා ව්‍යංජන අනුව්‍යංජන බලන්න එපා අලගිය මුලගිය විස්තර හොයන්න යන්න එපා හොයන එක හිතේ කඩප්පුලි කව ඒ වෙනුවට ගෙදර ගෑණියක් ඉන්න බව සීකරපෑ හැබැයි ගෙදර ගෑණි ලස්සන නෑ බඳින්න ඉස්සර ලස්සන වල දැන් ලස්සන නෑ ඉතින් මේ නිසා මේ හිතේ තියෙන චපල ගතිය නැති එක පිරිමියෙක් නෑ නැති එක ගෑණියකුත් නැහැ. මොකද අපේ හිත පුරුදු කරලා තියෙන්නේ විවිධත්වයට පුහුණු කරලා. දෙවේලේ දකින්නකේ පා වෙලා අලුතෙන් දකින්න කොයි එකටත් ඉඩ දෙන ගතිය. ඒක නිසා සිංහලයා මේ ජාතිය පාවා දුන්නේ පහාර වැඩ කරේ සිංහල රජුගේ පැත්තකින් ඉඳදී මඩික වඩික රජුරවන්ට තැන දුන්නා. ඒක සිංහලයේ පහාර ගතිය. කවුරු ජාතිවාද ගැන කතා කරත් සිංහලයා කරන්නේ පිටින් ආපේ කාට අපේ ගමේ මම ඉපදුනේ උඩීරියගම අපේ අම්මා කියන කතාවක් තියෙනවා උඩීරියගමට පිටින් එන කුඹලාවත් දුම්මැස කණුව දෙක උඩට නගිනවා කියන්නේ. දැන් අපි ගමට ගියාම එක පර්ච් එකක් ගන්න නෑ හැම තැනින්ම ආපු මිනිස්සු පදිංචි වෙලා ගංකාරයෝ නෑ. ඒ මිනිස්සු ලොකු වෙලා. පරණ ගංගොල මිනිස්සුන්ගේ හැටි නෙමෙයි. දුම් කුඹලාවෙක් පිට අපේ වැත්ත මුහුදු කරේ නෙවෙයි තියෙන කුඹලා කරවල ගමෙන් උපදින්නේ පිටින් එන එක ආපු ගමන් දුම්මැස කණුව දෙක උඩට ගිහලා උඩම තමයි උන්නේ. පිටින් එන කුඹලාවත් උඩීරියගමට දුම්මැස කන දෙක උඩට නැගිලා.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 ඉතින් මූල කර්මස්ථානෙට ගිහිල්ලා ඒක මුලැමැදාක බලන්න බෑ ඒ වෙලාවේ. යන්තම් වම දකුණට හෝ නැත්නම් මම ඇවිදින්මින් ඉන්නේ කියන තැනට යන්න පුළුවන් නම් මිනිහා ගොඩ. ඊට පස්සේ මනසට ඕන දෙයකට අර මේ පැත්තේ කෙලෙස් සහිත තැන, මේ පැත්තේ කෙලෙස් සහිත තැන, කෙලෙස් සහිත තැන විඤ්ඤාණ විචාර බලන්න යන්නත් එපා.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 ඒගොල්ල කරන්නේ මේ දැකපු ගෑණි අර මේ කැකිලි රජුරන් කතාව අහලා තියෙනවා. අපි කොයි වෙලාවෙත් බලන්නේ වර්තිකාරය පිටින් හොයන්නේ. ඒ නිසා අපි කියන දැකපු රූපේ තමයි වැරද්ද. සද්දේ ආවේග තමයි වැරද්ද. ගන්ධරස පහසුක තමයි වැරද්ද. නමුත් ඒ විනෝඩ සරණ යා යුතු මූල කර්මස්ථානේ ඒ වෙනකොට වරණ ගිල නැහැ.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 කල්යතු ക്ഷേම භූමිය ලැබති කෙනෙක්ට මං අයියත් තියෙන වෙලාව. අපේ හිතේකටවත් කැමති නෑ. අපි හිත කැමති නැහැ ටිකක් කොයින් කන් ලක්මන් ගන්න ගමන් කොම්මලේනේ ඇවිදින්න තැනක් නැහැ ඒක ඒක අයින් කරනවා මේ හදිසියේදී පුළුවන් මේ පයේ හිත තියන්න පුරුදු කරපන් කියන්නේ සක්මන් මළුවක් දැන් හදපන් කියන්නේ ඕකට වැලිගෙනක් දාපන් කියන්නේ බෑ ඒක කල්ලාතු කරලා තියෙනවා ඉතින් මේ ටික කරන්නේ නැති කෙනාට පමයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා අප්‍රමාදේ කියලා කියන්නේ ඔබ දැනගනින් කොයි වෙලාවෙත් ඔබ කොතනදීත් ඔය රූපෙට ඇදෙනවා. ශබ්දෙට ඇදෙනවා. ගන්ධරස බාහිර ඒ ඇදෙන වෙලාවට විකල්පේ ක්ෂේත්‍ර අපි කියන ගෝචර භූමිය අරසාව සතිය කර්මස්ථානේ ඉරියව්ව අමතක කරමු සයිතින් ආය වුණා පිහියන කතාව කියලා පොල්ඩොල් බිව වගේ තමයි ඊමණසට ආත්මයක් ඉන්න ඕනේ පව කරගන්න මේ චිත්තක්ෂණයම අකලස් රාශියක් ඇති කරගන්න මිච්ඡ ලසන සාසනයක් තියෙද්දි මිච්ඡ ලසන ශික්ෂණයක් තියෙද්දි මිච්ඡ ලසන දරන්න පුළුවන් රැකෙන්න පුළුවන් තැනක් තියෙද්දි එයා අන්දමන්ද වෙනවා මිසක්කා අර රූපෙට වෛර කරනවා මිසක්කා එයා දන්නේ නැහැ රැකිය යුතු තැන. ඒකයි බුදුන්සාර අන්නේ තීතක තාපසයට කියන්නේ මේ රූප නොබල සිටීමෙන්ම රහත් වෙනවා නම් පොට්ටෙක් රහත් වෙන්න එපා. පොට්ටේකට මූල කර්මත්තානයක් හදාගන්න බෑ. පොට්ටේ අභව්‍ය පුද්ගලෙක්. ඒ නිසා මූල කර්මත්තාන හදාන්න පුළුවන් ඇස් තියෙන හේතුක ප්‍රතිසන්දි කෙනෙක්. එයා දැනගන්න ඕනේ මගේ යා නොසණ්ඩාලයි. මගේ කර නොසණ්ඩාලයි. නන්නත්තර කොච්චර જાති කරත් නිසා යට ඉන්න තැන හදලා දීපන්. සාමාන්‍ය වෙලාවට නික්ලේශව ඉන්න තැන ඒකට තමයි දීපංකයි දාත මේ දහවි කියලා කියන්නේ ඔබ මේ භූතේ රැළ තිනවා මිනිමොරු ඉන්න ඔබ දුවේනක් හදාගෙන ඉන්නේ ඕකේ අදිශයකට ගොඩ වෙන්න තන. එහෙම නැත්නම් ക്ഷേම භූමිය දැනගන්නේ. ඒක හදාගන්න නැතුව හදිසිය දුවන්න පටන් ගත්තට පස්සේ කොයි අතරද දුවන්නේ අපි? අපි ക്ഷേම භූමියේ පැත්තට දුවනවද පිටට දුවනවද කියලා දන්නේ. ඉතින් මේ මනුස්සයාගේ අන්දමන්ද වෙච්චාම යක්ෂයෝ ප්‍රේතයෝ භූතයෝ පුදුම විදිහට මේ මනුස්සයා මුරු මුරු ගාලා අපල කරනවා. නමුත් වැටලා තියෙන බුදුහාමරෝ දිහාට නම් පාරේ වැටලා තියෙන ධර්මයට නම් වැටලා නේද සංගන එක පෙරේතෙක් ලම් වෙන්නේ නැහැ. මම බුදුන් ඉන්න දිහාට යන්නේ කියන නම ඇහිච්ච ගමන් එතන බුදුන් ඉන්න මූල කර්මත්තා. ධර්ම වෙන්නේ මූල කර්මත්තා. සංඥා වෙන්නේ මූල කර්මත්තා.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 එකෙකුට තේරෙන්නේ නැහැ කොහෙද යන්නේ කියලා. එකෙක්වත් දන්නේ නැහැ. උහි කරකවල තරබු එකෙක් වගේ එහෙට මෙහෙට යන බුදුරජාණන්සේ ඒ කට්ටියට ඉන්නත් භාවනාවකදී මුඛයේද හදිසියක් වුණොත් හිත යන්න ඕන තැන කියන එක සහතික වෙන්නම් හිත පිට යන්නම ඕනේ පරදින්නම ඕනේ ඒකල සරණ හොයන්නම ඕනේ සරණ හොයනකොට සරණ ලැබෙන්න ලැබෙන්න මූල කර්මස්ථානයේ දෙයියෝ වෙනවා, බුදුන් වෙනවා, ධර්ම වෙනවා, සංඝයා වෙනවා. නිකන් සාමාන්‍ය මේක පාවිච්චි කරන මිනිස්සුන්ගේ තියෙන කටකමක් තියෙනවා. මේ හාවෙක් හදනවා නම් ඒ හාවට එළියට අරපු ගමන් යනවනේ. මොකද උ කුඩුවට කැමති නැහැ. ඒ වුණාට ඌට කියනවා රත් කරපු කිරි ටිකක් පවන්නේ කියලා. ඌ කවදාවත් යන්නේ නැහැ. ඒ කරත් කරපු කිරි දීපු මිනිස්සයාට ඌ ආපහු එනවා. උණු වතුර කවදාකවත් තාවට හම්බෙන්නේ නැහැ. මද උණු වතුර පෙව්වා නම් පැත්වෙච්ච කිරි ටිකක් දුන්නා නම් ඒ හාව කොහේ ගියත් උට මතක් වෙනවා. හදිස්සියට එනවා. එයාගේ මුගටියක් හදනවා නම් ඒ මුගටිය වතුරට දාන්න කියලා. ළඟල වතුර ගිලෙන්න එනකොට අත දෙන්න කියලා.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 ඒ වගේ අපි මේ මූල කර්මස්ථානේ අර පුරුදු කරලා තියෙනවා. ඉතින් බුදුහාමුදුරුව අපිට දෙන්නේ අම්මා තාත්තා දීපු දෑවැද්දක් නෙවෙයි. අම්මල තාත්තලා අපිට දෙන රත්තරන් මිනිමුතු ඉව ඔක්කොම නිකන් ඔක්කොම කුණු වෙන දේවල්. මේ මූල කර්මස්ථානේ. එනතම මේ සතිය, තම ක්ෂණ සම්පත්තිය, මේලඹ සිටි සිහිය අපි ළඟ තියෙන එකක්. මතු කරගත්තට පස්සේ ඒකේ වැඩ තියෙනවද මට මේකේ සරණක් තියෙනවද කියලා දැනගන්න ඉතින් නොසන්ඩාල වෙන්නම ඕනේ. හිත අනිවාර්යයෙන්ම රූපෙට ඇදිලා යනවා. ඒකට කියනවා රූපෙට ගිහිල්ලා ව්‍යංජනානු ව්‍යංජන බැලුවොත් අංග ප්‍රත්‍යංග බැලුවොත් නූපන්න කුසල රාශියක් උපදිනවා. ඒ නිසා නූපන්න කුසල නොයෙපද වීමේ ශක්තියට චන්දං ජනීති කියලා රූපේ ඉන්නවට වැඩිය මේ කියන්නේ.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 ඒගොල්ලෝ බලන්න මේ අරමුණේ මොකුත් නැහැ නේ. මේ දූපති තියෙන වැලි විතරයි. මොකද මේ? මොහොතේ ගහගෙන යන මිනිහට මිනි මෝරුවෙක් කෙනකොට මේක තියෙන්නේ මේ දූරත විතරනේ. මේ වැලි දූපත උනත් ඒක විතරනේ තියෙන්නේ. හවුවරණක් තියෙන්නේ මෙතනනේ කියලා. ඊමණසර පෙන්කලින් දූපත වැඩක් නැහැ.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 නමුත් බලන්න මේ වාක්‍ය කිසිම තැනක මූල කර්මත්තරේ සඳහන් කරලා නැහැ. ඒක නැතුව මේකට අර්ථකථනයක් දෙන්නත් බෑ. අපි බලන්නේ පේන රූපෙට බයි. රූප නොපෙනෙන්න හදන්න කියන. ගන්ධ රස පහත නැති වෙන්න හදන්න කියන. නමුත් ඒක ආපුවාම තමන්ට බංකරයක් තියෙනවා. ඒ බංකරයට ගිහලා බේරෙන්න පුළුවන් බව තියාගෙන ඉන්නෝ නම් දන්නවනේ රූප කොච්චර තිබ්බහම මොකද. තමන්ටම ඒකට ඒ කර්මස්ථානේ හිත තියාගෙන බලන්න කර්මස්ථාන හිත තිබහම තියෙන තෙද කර්මස්ථානේ හිත තියෙන මුවාවෙන් කර්මස්ථානේ හිත තියෙන ආකල්පයෙන් කර්මස්ථානේ හිත තියෙන ලෑස්තියෙන් රූප බලපං රූපෙන් නිරංජන විරංජන වෙනවා. ඒ රූපේ තියෙන රස නැති වෙනවා. එහෙම තමයි නාගිතහමතුරු නාගසමාලහමතුරු පින්ඩපාත යනකොට අඩෙනිරුවත් කාන්තාව බීලා සංගීතයේ වයමින් පාර මැද නටනවා. එසි මිනිස්සු අට වෙලා බලනවා ස්ටේජ් එක දිහා. මේ ශාන්තිට කැප නැහැ කාන්තාව රූපය බලන්නේ. ඒකට විෂම දර්ශන හාමුදුරු කෙනෙකුට. විශේෂ මේ වගේ කාම ධර්මයේ සත්‍ය බලපු ගාම පේන්නේ පාරම දටවලා තියෙන මර උගලක් කියලා. කී දෙනෙක් කපා යනවද මේක දැකලා?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 පොඩියෙකුට චොක්ලට් දෙන්නවා. පොඩියෙකුට පයින් රස දෙන්නා කියලා ඌ දත් ගලවන්න වෙනවා අන්තිමට. එතකොට අඬනවා දත් ගලවනවා. ඒ වගේ ආර්යනාංශ නමකට මේ මිනිස්සෙක් රස උපදවන දෙයකට ගැලීගෙන වාසය කරනට එන පිළිකුල පුද්ගලයා ගැන නෙමෙයි. ඒ අරමුණ ගැනත් නෙමෙයි ඉන්නේ. මේ මොන අසරණ කමක්ද? මොන අය මේ අනාරක්ෂිත ගතියක්ද තියෙන්නේ කවුද හවුවරණක් ඒ නිසා කැමැතිත් නැහැ බණ භාවනාව කරන්න ලකින අපිට මේ කර්මතානක් වඩා වඩා ඉඳ වෙලාවක් නැහැ ඒක ප්‍රශ්න තියෙනවා කියලා ප්‍රශ්නේ ප්‍රශ්නම තමයි යන්නේ ඉතින් ඒ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් මේ ඉන්දිය සංවරයේ කරන්න පුළුවන් කලින් භවනා කරලා තමන්ගේ ෂේම භූමිය අපගේ බූදලේ බුදුහාමර අපට තියලා තියෙන බූදලේ දන්න කෙනෙකුට නම් කියත හැකි ඒක තියෙන නිසා උඹට මේක පව් වෙනවා එහෙම කරන්නේ නැති කෙනා රූප බලන්නේ මොනව කරන්නේ ලෝකෙ.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 ඒක තමයි අපි මේ මහන්සියලා ඕවර් ටයිම් කරලා හම්බ කරන්නේ ඕ ටික තමයි. ඒක මොකද වෙන්නේ බලන්න. ඒක නිසා මේ විදිහට ඉන්දිය සංවරයක් අපි ආධුනිකවරු දුන්නොත් ආධුනික කරකොලත ඇති වගේ යාට හැංගිර තැන දන්නේ බංකර එක දන්නේ ආරක්ෂක භූමිය දන්නේ මූල කර්මස්ථානේ දන්නේ.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 ඉතින් ඒක හිතන බොහොම දක්ෂකමක් කියලා මේ කට්ටිය හොරෙන් ගිහිල්ලා කාටවත් හංගලා ටෙලිෆෝන් එකක් ගෙන්නගෙන තියාන සිවුර පොඩ්ඩක් ඉස්සා බලන්න. අනිත් පැත්තේ භාවනා කරනවා. එහෙම ධානය භාවනා කරනවා කවුරුත් නැත්තම්. එහෙනම් සයිකෝපැත්ස්ලා හැම භාවනා මධ්‍යස්ථානෙක කරනවා. මේ බුදුන් පන්සලෙන් දිනකොට කියනවා මේ මේ මොනවාකට දසර ගෙනියන දෙයක් තිබුණේ ඇල්බම් එකක් ගෙනියනවා. ෆොටෝ ඇල්බම් එකක්. මෙහෙම තියාන භාවනා. ඔක්කොම පිටිපස්සෙම වාඩි වෙනවා. ඔක්කොම භාවනා කරද්දී මම මේ ටික ටික පෙරලා. කවුරුහරි දකින්නොත් මෙහෙම ආයෙත්. ඒලා කමටහන වාර්තාව දෙන වෙලාවදී පට්ට ගාලා දෙනවා උත්තරයක් හලියාගත්ත කොලයක් තියෙනවා. මම පින්දීම බැලුවා මම දැකලියෙන් බැලුවා මම ආස්වාද බැලුවා ප්‍රසාද බැලුවා මෙනේ කරා මට මේක වැටුණා. සායද හැරනකොට දන්නවා මේ මිනිස්සු බොරුව කරන්නේ. අය කියන දේ අහනවා. පොත ලියන්න දන්නවා. ඒ කරන්නේ ඉඳගෙන ඇල්බම් එකේ පිටු පෙරලන එක. මේ මිනිස්සු නැති බාහන මැදස්ථානය මම මෙතෙක් ඇවිදු කිසිම තැනක නැහැ. ඉතින් මේ කියන කවුරුද වැටෙන දරුවට? ඒ නිසා මේ වගේ පේන රූප ව්‍යංජන අනුව්‍යංජන නොගෙන සිටීමට නම් මේ ඉඳගත්තාම බැලිය යුත්තේ මොකද්ද කියන එක අඳුලා දෙන්න බෑ. ඒක දෙන්න බෑනේ මේ රූපෙට මත් වෙලා ඉන්න කෙනාට. කිසක කොහොමද කරලා ඉසෝදානාවල වාඩිලා කියනවා. මේ කරදර එනවා අපිට ඉස්සරහට. ඒ ඉන වෙලාවක හැංගෙන්න ඕනේ ക്ഷේම භූමිය මූල කර්මස්ථාන ආලම්බනේ කියන වචන හොඳටම ගැලපෙනවා. ඒ වෙලාවට එල්ලෙන්න තියෙන හවුහරනේ ලැහැත්ති කරලා තියාගන්න.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 ඊට පස්සේ කෙලෙස් නොදානවන මූල කර්මස්ථානයේ අරමුණට බැහැගනින්. ඉතින් මේ පැත්තෙන් විසි කරපම් මේකට පැනපන්. නිසා වස්සග්ග පරිණාමය කියනට අර්ථ දෙකක් තියෙනවා. පරිච්ඡාග වස්සග්ග පරිණාමය, පක්ඛන්දනෝච්ඡග්ග පරිණාමය. ඉතින් මේ වෙලාවේදී කොහොකෙන්ද බැහැර වෙන්නේ කොහොකද යන්න ඕන කියන දෙකම එක හා සමාන වැදගත්. බැහැර කිරීම විතරයි ද්වේෂයට යදන්නේ. ද්වේෂයට හදන රූපේ බැහැර කරන්න ඉතින් හැමදාම අහනවා හිතවිලි එනවා නැති කරන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? ශබ්ද ඇහෙනව නැති කරන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? වේදනාව නැති කරන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? ඒක කියනවා උඹ අදාගත්ත අරමුණ හිත පහේ වෙලා. ඒකට බහැගනි. ඒක දන්නේ නැහැ. ඒක නිකන් ඉන්න වෙලාවෙත් කරලත් නැහැ. ඉතින් ඒකට ඒ කෙනාට අහුව අරණක් නැහැ. වාංගු කරන්න දෙයක් නැහැ නේද? මේක මාරු කරන්න පිවට් එකක් නැහැ. පිවට් එකට තමයි මූල කරපත්තන්නේ. ආලම්බනේ කියන්නේ. අරමුණ කියන්නේ ඒක නැති කෙනා බුදුන් එක හිටියත් ධාතුන් වහන්සේලා වට කරගෙන හිටියත් වැඳ වැඳ හිටියත් මුළු දවසම ඉන්නේ මඩේ හිටවපු ඉන්න ඔය කිසි හවුහරමක් නැහැ. එවනේ බුදුහාමර දකින්න නැතුණත් කමන්නේ මගේ හිත පිහිටිය යුතු අරමුණ දන්නවනේ. ඒක බුදුන්ට වැඩි වටිනවා. ඒ නිසා බුදුරජාණන් කියනවා මේ ධාතු චේති වන්දනා කරන්න එපා. ඒක ඉච්චර නම්බුකාර වෙන්නේ ධර්ම චේති වන්දනා කරපන්. ධර්ම චේති ඔබ ඉන්නේ ඉරියව්ව. ඒ ඉරියව්ව චේති දඹදිව ගිහිල්ලා බුද්ධ වන්දනා කරන්න හදනවා කියලා කියන්නේ මේ ඉරියව්වට තියෙන ගෞරවේ නැහැ.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 තම්බිලා මක්කම ගෙනියනවා. මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව ඔක්කොටම වැඩි වටින ධර්ම චේතය නම් ඒක කොච්චර නිගරු වෙනවද කියලා බලන්න අපි මේ ධාතු චේතය හදාන වන්දනා කරන්න දඟලනකොට ඊට වන්දනා කරන්න පුදුරයන්ස්කට ගෞරවයක් ඇතිවෙන තුනට වැඩිය පොම්බන්න යන්න බව. ඒකට බුදුහාමර නිග්‍රහ වෙන්නේ. එහෙනම් මේ ගාතවල බෑන භාවනා කරනකොට කොච්චර කෑ ගහන මේ කැසට් වලින් හානි වෙනවද කියලා. එමිසෙයිතන්නේ ලොකු විනක් කරනවා කියලා. නැන්ද අහිංසකව සද්දන කර ඉන්න භාවනා යෝගචර කොච්චර අඬා වැටෙනවද කියලා. ඔය තම්බි හීරලුනේ ගාත කියන්නේ. ඔය ගාත කියන හරියක් ගාත කියන්නේ හීරලුව.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 බ්‍රහ්මියත් වඳිනවා. මේ ලෝකෙ මෙච්චර කෝලම් කරද්දී මාෂා ඉන්නේ ඉරියව්වට කරුපානවා. එතනම ස්වාධීනයි මනුස්සයා. එතනම විමුක්තයි මනුස්සයා. අපිට තාම බෑනේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත පැවැත්වීම නිවන කියලා හිතාගන්න. අපි ඉතින් ඉස්ලාම බද්ධ පරියන්කේ ගහන්න ඉගෙන ගන්න යෝගා කරලා ඇවිල්ලා භාවනා කරනවා මොකද ආසනේ හදාගෙන ඉන්න ඕනේ ඉස්සලා නිවන් දකින්න.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 මේ කියෝක විවස්ථා මත හෝ එහෙම නැත්නම් මේ සාමාන්‍ය බල සූත්‍රය මත හෝ එහෙනම් මම ඉදිරිපත් කරපු දේවල් මත හෝ යම් කිසි කෙනෙකුට ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙලා එනතම් තමන්ගේ කමඨාන මතව සාකච්ඡා කරන්න තියෙනවනම් විවෘත සාකච්ඡාවට ආරම්භ කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා හිටියා. මෙල්බන් පැත්තට එනවද? එනවා සර් ඔය පැත්තේ තියනවාද එහෙම කියන්න කරන දේවල්? මේ පැත්තේ මොකද අද නැහැ වාගේ. දැනගන්න මුත් නැහැ වගේ කරනවා. කාගේ? ප්‍රශ්නයක් තියෙනවද? ඔය මේ ලියුපෙකන කියවන්නේ. ආයෙ කියෝ. මේ ඉස්සරහට ඇවිල්ලා කියෝ මා තියනවලු මේ රෝහණ ගාව එකක් තියෙනවා.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 ඒකට මේ සංස්කාර තමයි අපි විත පැමිණෙන දේවල් කට්ටියක් අයින් කළා කට්ටියක් ඉදිරිපත් කරන්නේ. සතිය නෙවෙයි. පුහුණු කරුවේ නැත්තම් සතිය අපි පාපේට යොමු කරවලා ධර්මයෙන් අයින් කරන යොමු ලබා දෙන්නේ සංස්කාර වලින් චේතනාවලින්. මේ චෛසික තුනක් බුදුරජාණන් සඳහන් කරලා චේතනා, මානසිකාර සහ විතක්ක කියලා. ඉතින් මේ විතක්ක චේතනා, මානසිකාර කියන තුන සදී පැහැදී සිට තියෙනවා අප කරා පැමිණෙන සියලු අරමුණු වලින් අපිට අපේ රුචියට, අපේ මනාපයට, අපේ පෞරුෂත්වයට, අපේ සංසාර ගති, කර්ම ශක්තිය වලට අපිට අවශ්‍ය දෙයට අපි සම්බන්ධ කරලා දුන්නාට පස්සේ අපිට අනිත් ඔක්කොම පේන්නේ නැතු වෙනවා. ඒක විතරමයි පේන්නේ ඊට පස්සේ එමත් නැහැ. ඉතින් මේ විදිහට ගොඩක් දේවල් ඉදිරිපත් වෙනකොට එකක් තෝරණ කරප් කියන ස්වංවරය කියනවා. ඉතින් රජ කුමාරවරුන්ට දීලා තිබුණා අනංග කුමාරයා වගේ හැම දෙයකින්ම ආඩ්‍ය වෙච්ච යුවරජ ජනකට ඉන්නවනේ ඒ රජුරෝ ස්වංවරයකට ආරාධනා කරනවා.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 ඒයි ස්වාමීන් මේ ගහ. ඉච්චා. ඔය බුදුදහමසේ කරපාන ඉන්නේ එතන තමයි. අපිට මේ Taman තෝරාගත්ත ගහ නිසා ලෝකේ අමතක වෙනවා. ලෝකෙට ගිහම මේක අමතක වෙනවා. නිසා යම් වෙලාවක මම දැන් මෙතන කිව්වොත් අපිට ලෝකේ අමතක කරන්න ලෝකේ අබමල් රේණුකාරී අදහසක් තියෙනවනේ මේක අමතක කරන්න. ඒක තමයි යහුවේ තිස්ස රජුරුවන්ගේ ඊ අඹ ගසුත් වෙනත් ගසුත් සැර වෙන ගසුත් තිබේද? එසේ මහරජු කුමද? ඒ සංස මේ ගහ. බ නෑ ඔව්. ගුණාක ඉන්න රාජ પરම්පරාව. නෑ නේර වෙනත් පිරිස ඉන්නවද උඹට යටත් ඔසි. එහෙමයි සංස. ඒ නෑනොත් ඒ වෙනත් පිරිසක් ඇතුව කවුද ඉන්නේ?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 ඒකෙන් ප්‍රධානම නායකත්වය දෙන මේ ජෙනරාල් වගේ හමුදාව මෙහෙවන කෙනා තමයි චේතනාව සංස්කාර. ඊට පස්සේ ඒක ඒ යුද පෙරමුණට යන්නේ සංස්කාර. එයා ඉන්නේ ඔෆිස් එකේ. ඒ යොදපීමේ නායකත්වය දෙන කෙනාට කියනවා මානසිකාරය කියලා. යොද සෙබළුන්ට කියනවා විතක්ක කියලා. විජේන්සා මේ අවිද්‍යාව සහ විඥාන දෙක මැද තමයි සංස්කාර කියලා කියන්නේ.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 උඹට තණ්හාව වැඩෙනවා. මාන වැඩෙනවා. දිට්ඨිය වැඩෙනවා. ඊට ඉස්සෙල්ලා මේ විතක්කේ මේ චේතනාව විසින් සංස්කාර උඹ දෙන්න යොමු කරලා තියෙනවා. ඔබ හිතේ මේක ලොකු ජයග්‍රහණ මම වෙනේ නියෝජනය කරුවේ මගේ චේතනාව මගේ සංස්කාර කියලා. මොකද මේ සංස්කාර කරන වැඩි කවදාකවත් ඔබට නිවන් දක්කයිද කියලා බලපන්. හිතසෝසලකයිද බලපන්. හැමදාම උඹලා ඔය જાතිය බෝ කරන්න හදනවා මිසක් ආ. උඹලා මේ මාන්නේ වහන වහන්න හදනවා මිසක් ආ. තෘෂ්ණාව වඩන්න හදනවා මිසක් වෙන න්‍යායපත්‍යක් නෑ මේ විතක් මේකට සංස්කාර වලට. ඉතින් මේක දැක ගන්න බැරි කමනේ අපිට තියෙන්නේ. එහෙම මනෝ චේතනා දැක් ගන්න බෑ අපිට.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 ඕනම වෙලාවක අපි මේ කාය වචන දෙක හික්මීම විතික්‍රමණය වුණොත් හානි වෙනවා. ඉතින් අපි ඒක අර අත් දඟල් බැඳලා වගේ බැඳගෙන තියාගෙන කාය සංඛාර වචී සංඛාර නතර වෙනවා. ඊට පස්සේ චිත්ත සංකාර කියන්නේ වචී සංකාර මේ වචී සංකාර කියලා කියන වචනට සම්බන්ධ අකුසල්. ඒ දෙක නතර කරගන්න බැරි කමනේ අපිට මේ සිල් දකින්න බෑ කියලා කියන්නේ. අපි කැමති නැත්තේ භවනා මධ්‍යස්ථානට වෙලා ඉන්න. අපි කැමති නැත්තේ පැයක් හොල්ලන්න හෙල්ලෙන්න නැතුව ඉන්න. අපි කැමති නැත්තේ පරියන් සක්මන්ට ගිහිල්ලා මොනවක්වත් නැතුව හිටපන් කියලා අපි කැමති නැහැ. ඒලා අපි කියනවා හැබැයි මට පුළුවන් නම් අට සිල් නෙමෙයි දස සිල් සමාදන් කරන්න බැරිද? මට සාමනීර වෙන්න බැරිද? මට උපසම්බදා වෙනවා කියලා ලේබල් එක ලව ගන්න කැමතියි. හැබැයි එක එකක් පැයක් වාඩි වෙලා ඉන්න කැමතියි. දැන් ඉන්නේ සංඝයා වහන්සේලාට කියන්න බෑන පුළුවන් නම් එක පැයක් එක දණක වාඩි වෙලා ඉන්න කියලා.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 ඒකම තමයි ශබ්දයක් බාටපත් වෙන්නේ කියලා සංස්කාර තියෙනකම් පෙන්වන්නේ. රූපෙට ගිය ගමන් ශබ්දයක් ඇහෙන්නෙත් නැහැ. අපි දන්නේ මේ තිබුණ ගොජේ තමයි මේ රූපේ වෙලා තියෙන්නේ. ශබ්ද වෙන්න දෙයක් නැහැ නේ. ඉතින් රූපයත් එක්ක රණ්ඩු කරනවා. මනාපණං ලෝභ කරනවා අමනාපණං වෛර කරනවා නමුත් මේකම සද්දයක් විදිහට පෙනී හිටින්න පුළුවන් රසයක් විදිහට පෙනී හිටින්න පුළුවන් සුයන් වරේට ගිහිල්ලා එක කුමරිකාවක්වත් තෝරන්න නැතුව ඉන්න තාක්කල් ඔක්කොම මගේ ඒකේ තෝරපු ගානේ සේරම ප්‍රතික්ෂේප වෙනවා අනික ඔක්කොම පුදුම වෛරයකටපත් වෙනවා තීරිච්ච ගෑනින්ටයි තෝරපු මිනිහටයි ඡන්දෙන් පස්සේ අපේක්ෂකයන්ට වෙන දේ බලන්න තේරගත්තට පස්සේ තෝරන්න ඉස්සෙල්ලා හැම ගෑණියක්ම ඒකට කියන පොසිබිලිටි එකක් ඒ නැත්නම් විභව ශක්තිය එකේ තේරුවයි කියලා කියන්නේ අනිත් එක ප්‍රතික්ෂේප කරනවා කියන නිසා මම බැඳේ නැත්තේ. <laughs> ලෝකෙ ඉන්න ගෑනු සේරම මගේ දැන්. ඕන වෙලාවක ඕනකොටම ප්‍රේම කරතයි මම ළඟ වේකන්සියක් තියෙනවා. කාටවත් ඒක තේරෙන්නේ කාටද දන්නේ මේ රස දන්නේ නැහැ ගෑනු අඳුරන්නේ නැහැ. උඹලා ඔක්කොටම වැඩිය මං අඳුරනවා. එක එකක් තෝරන්නේ තෝරපු ගමන් අහුවේ. අපි හිතන්නේ ඒ කියන්නේ මට අහුණා කිය. සිද්ධ වෙන්නේ කොහෙද යන්නන්නත් අර එකට අහුවෙලා අර ගෑනු සේරම ඊට පස්සේ කියනවා මීයා කන්නාඩි දාගෙන හිටියේ නැද්ද මේ ගෑණි බදින්න කියලා. පේන්නේ නැද්ද මේ හැතිරියක්? කැතයි. ඊටසේ මේ යට චරිතය අන්තිම සවුත්තුයි. ඊමං ඡායිතින් බදාගෙන ඉඹගෙන කටයුතු කරනකොට ඒක තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ තේරීම ඇති කරන අතෘප්තිකර භාවය. ඕක තමයි දුක කියන්නේ. unsatisfactoriness කියලා ඔකට අපි ඉංග්‍රීසියෙන් දාලා තියෙනවා. දුකසේ දරා සිටිනවා. ඊගාවෙක හරියයි කියලා හිතනවා. මේ දුක ඇත්තක් කියලා බාරගත්ත දාසේ. මොකකින් අන්තක පුරවන්න බෑ. ඔය ඕකට තමයි දුක කියන්නේ. මේ නෑ නෑ නෑ නෑ. ඊගා වැඩ තුරියෙන් නම් ෂුවර් එකට මම සර්වතෝ භද්‍ර හරියකට යනවා. දැන් මේක හරි නෑ. ආන්නේ මෙහෙයුම කරන්නේ චේතනා මාර්ගේ චේතනා දන්නවා. ඒ වගේ තමයි අපේ තියෙන මේ ඒ තියෙන දුර්ලකමෙන් වැඩගන්නේ ඔය බහුජාතික සමාගම් මේ වෙළඳ ප්‍රචාර හරහා අපි අපි අනකොට මවලා පෙන්නන ඔබට ඕනද මේකනේ ඔන්න බඩු. නම කියලා ඉල්ලපන් ඈ. බ්‍රෑන්ඩ් නේම් එක කියලා ඉල්ලපන් අනිත්වා කියන්න එපා. අපි ළඟ විතරයි නියම බඩු තියෙන්නේ කියලා හරිනවා. මොකද අපිට හරියට අපේ සුබ සිද්ධිය වෙනස උන් නිර්මාණ කරනවා වගේ. ඉතින් ඒකදී ඒ හිකතාවය නැත්නම් මේ ඌන භාවය ඌනෝ අතිත්තෝ කාමදාසෝ කියලා රටපාල ස්වාමීන් සඳහන් කරලා තියෙනවා බුදුන්සි කියලා තියෙනවා මේ ලෝක හැම වෙලාවෙම හැම එකටම ඌන භාවයක් තියෙනවා අතෘප්තිකර භාවයක් තියෙනවා ලැබෙයි කියලා කාමයට දාසකම් කරන ගතියක් තියෙනවා රජ්ජුරුවත් එකයි මේකත් එකයි අන්නේ තියෙන ඒ චේතනා මෙහෙ වෙනකොට ඒකේ අනුසයක් තියෙනවා පරිඋත්ථානක් තියෙනවා වීතිකමක් තියෙනවා වීතිකම ප්‍රදේශයට සීලය කියලා පැත්තක දාලා තියෙනවා මේ පරිඋත් ทาน කෙලෙස් වලට සමාධි භාවනා කියලා පැත්තකට දාලා තියෙනවා.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 විචිකිච්ඡාව නැතිවර උද්දච්චය තියෙනවා. උද්දච්චය කියලා කියන්නේ අනාගත සැලසුම් පිළිබඳව හිත විසිරී යන ගතිය. රහත් වෙන කම්ම තියෙනවා. ඒ නිසා භාවනා කරලා rahat වුණාට පස්සේ අඳුරගන්නේ කොහොමද කියන එක rahat වෙච්චි සෝවන් වෙච්ච නැති කෙනාට සෝවන් වෙච්ච කෙනාටයි ඒක අඳුරලා දෙන්න හදන කෙනා තුන් දෙනාට ප්‍රශ්නයක් මොකද මේ මේ මනෝ සංචේතනා කියන එක හැම තැනකම තියෙන ඌණ භාවයේ විතරයි දකින්නේ. මද්දිකම හිස්කම ඌනෝ අතිත්තෝ කාමදාසෝ මේ ඌන බව අතෘප්තිකර භාවයේ දුක්ඛ සත්‍ය බව දන්නවනේ එයා හටමන්නේ එයා දන්නවා රජ වුණත් මදි සියල්ල ලැබුණත් මදි කවදාකවත් ඇති කියන කතාවක් මේ ලෝකේ ඇත්තේ නැහැ. යෝගාවචරය පුහුණු වෙනවා ඇති කියනවා. මොනවද ජීවක නෑ නෑ ඇති.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 චේතනාව දැක්කනම් අපි ඔක්කොම එකම જાති. එතන තියෙනවා පොඩි සහෝදරංගල් ගතියක්. අපි ඔක්කොම එකම එකම කෑදරේ. එකම જાතියේ දෙන්නේගේ ඥාන පිටිමෝය කිසි වෙනසක් නැහැ. අපි එක එක්කත් ඒක කියන්න කැමතිද? අපි කියන්නේ මෙයා නම් අරිම කෑදරයා කියලා කවුරු හරි අල්ලගෙන දඩමීම කරගෙන ඌ ලව්වා ඌට පොත්පත් ලියලා මඩ ගහගෙන නටන්න හැදුවට ඒ කෑදරකම දකින්න තෝ කෑදර නිසානේ බොල නැත්තම් තෝ දන්නේ කොහොමද ඔකට කෑදරකම කියලා.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 වනේ වනේ නැති මේ වවුන පඳුර කරින් ගන්න. මෙන්න මේ මනෝ සංචේතන ආහාර අල්ලගත්තට පස්සේ විශේෂයෙන් ප්‍රසිද්ධ උත්සවවල ප්‍රසිද්ධ රංගනවල ප්‍රසිද්ධ රාජ්‍ය උත්සවවල කරන විකාර දිහා බලනකොට පේනවා අනේ පොඩි දඩියෙකුට තරම්වත් මොණ්ඩ දැනුම නැන්නේ මෙච්චර සල්ලි වේදම් කරලා මුන් තෘප්ති කරගන්න හදන්නේ මොන තරම් පහත් තුච්ච ආශාවක්ද කියලා. කොච්චර වියදම් කරනවද කියලා බලන්න. ඒකල කියනවා රට දුප්පත් ගැලපෙන්නේ නැහැ මේවට කියලා. ඒකට ඒවට සංස්කරණي වල කියන්නේ වේශ නිරූපණේ නැත්නම් මේ අංග සංස්කරණේ කියන්නේ. කොච්චර වියදම් කරනවද කියලා සාද ලෝකේ තියෙන කර්මාන්ත වලින් ප්‍රධානම කර්මාන්තයක් තමයි රූපලාවන්‍ය. ඒ ගෑනු කෙරුවට කමක් දැන් පිරිමිත් කරනවා. පිරිමින්ට රූපලාවන්‍ය අවශ්‍යයිද? හාමුදුරුන්ටත් ඕනේ. ගෑනුන්ට වගේ වැනිටි බොක්ස් එකක් තියෙන හාමුදුරුන්ට දැන්. යන යන තැන ගෙනියන්න මේ ලස්සන කරගන්න ඕන කැලේ ටික ඒක අරගෙන තමයි යන්නේ බන කියන්න යන්න ඔක්කොම කරන්න යන්න. ඉතින් එතකොට ඉතින් ඒකෙන් හාමුදුරු කෙනෙක් කියන බණේ මොනවද තියෙන කියලා හිතන්නේ.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 මොකේ හරි දාලා තියන්නේ. මේ චේතනා අපිව නාශන දාගත්ත මීහරකෙක් වගේ අතෘප්තිකර தත්ත්වයේ මේක කරපම් මේක කරපම් මේක කරපම් කියලා දිගින් දිගට ගෙනිනවා. ඒක ඉතින් අනුසය විතරක්ම නෙවෙයි. ඒ චේතනාවලම ගොරෝසු தත්ත්වය තමයි කාය දුස්චර්ච වචී දුස්චර්ච කාය සංස්කාරය. ඒ ගොරෝසු දත් තමයි වචී දුස්ත්‍යත් වචී කෙලස් සහ වචී සංඛාර. කාය සංඛාර වචී සංඛාර නැතකට පස්සේ තමයි Tamanට සංඥා වේදනා දෙක අහුවෙන්නේ. ඒ දෙක ගලවන්න බෑ නමුත් ඒ දෙක උසල බලතයි. යට තියෙනවා චේතනා කාට හරි අපි රෝහන් රෝහිත් රෝහණගේ රෝහන්ගේ කතාව ගත්තොත් මේ ප්‍රශ්නේ කොහෙන්ද ආවුනේ මතුනේ කියලා බලන්න. මුදුවට විවේකීව මේ ප්‍රශ්නයක් මට මතු කරන්න ඕනේ කියලා වගේ තණ්හාවටද බර වෙලා තියෙන්නේ. නැත්නම් මාන්නයටද මේක බර වෙලා තියෙන්නේ. නැත්නම් මම ඇයිස් මතු කරන්නද මම දඟලන්නේ කියලා බැලුවොත් ඒක හරියට ප්‍රශ්න අහන මිනිහට බයිනවා. නෑ ඒක නෙමෙයි. පොඩ්ඩක් බලපන් විවේකීව මේ ප්‍රශ්නේ මේ කොහෙන්ද මේ ප්‍රශ්න මතුවෙන්නේ කියලා. තණ්හා මාන දුට්ටි තුනෙන් තුර කොහොම ප්‍රශ්නයක් මතුවෙන්නේ? සාරිපුත්‍ර සාන්ති බුදුහාමරගේ ප්‍රශ්න අහනවා. ඒ තණ්හාමාන දිට්ඨිය නෙවෙයි උන්වහන්සේ ගෝල බාල පිළිසර පෙන්වන්නේ. ඒ නිසා ප්‍රශ්න ආයතන නැතර කරන්න එපා. නමුත් Tamanට කවදා හරි ප්‍රශ්න ඇවිල්ලා නැතර කරන්න ඕන නම් මේ ප්‍රශ්නාට මූලාශ්‍රය බලන්න කොහෙන්ද චේතනාව එන්නේ කියලා.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 මොකද හැම ප්‍රශ්නයකින්ම ඔය ධර්ම සාකච්ඡාවට ගියාම මිනිස්සු අහන ප්‍රශ්න වලින් මම දෙන උත්තරේ තමයි මේ දැනගන්න අහනවා නෙවෙයි උත්තර දෙන එකකට දැනුම දෙනවද කියලා බලන්න අහන එකක් කරන්නේ. අනේ රෝහණ ගමාවෙන්න දුන්නා. තරහ වෙන්න එපා කිව්වද? මොකද හුඟව දෙනෙක් අහන ප්‍රශ්න මට පේනවා කවදාකවත් හික්මෙන්න ඕන එකමක් නෑ. මම මේ ප්‍රශ්න උඹ දන්නවද? එයා උත්තරේ දැනගෙන අහන්නේ. ඒකට කන රත් වෙන්න දෙකක් ගහලා කාලේ නාස්ති කරන්න ඕන. ඔබට දන්නවනම් කර්ම හිටපුවා දන්නේ නැත්නම් අහපෑ. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ප්‍රශ්නේ පෙන්ලා දෙන්න ඕනේ. ඔය අහන්නේ ඔබේ දැනුවත්කම නැත්තම් මාන්නක්කාරකම පෙන්වන්න මිස දැනගන්න ක්‍රමෙන් නෙවෙයි. දැනගන්න ක්‍රමෙන් අහනවනම් ඒක බැගෑ ගතියක් තියෙනවා. අපි හැම වෙලාවෙම අහන්නේ එහෙම තමයි. මම හැදුනේම පැවිදින තැනකට එනකම් ආවේ ධර්ම සාකච්ඡාවක්. කවදාක ප්‍රශ්නයක් අහලා. එක දවසක් බුරුමේ ඉන්නකොට ප්‍රශ්නයක් අහුවම මේ නීවරණ කියන්නේ ඔක්කොම හිතවිලි නේද කියලා. ඔව්. නීවරණ කියලා ඇඟේ හැප්පෙන මොනවාක්වත් නැහැ ඒක හිතවිල්ල. ඒ හිතවිල්ල වලට බයි තමයි ඔය නීවරණ කියන එකක් ඔළුවේ දාන්න තියෙන්නේ. ඒ වෙනුවට මේ අල්ලන්න පුළුවන් අත ගන්න පුළුවන් උපකරණ නැත්නම් හිත තියපන්. නීවරණට හිත වෙන්න බෑ. මොකද මේක අල්ලන්න පුළුවන් ගොරෝසු දෙයක්. ඉතින් සංසික දාලික හැම නීවරණයක්ම හිතින් හදාගත් එකක්.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 මේ සමානකට සැරයක් කරනවා. කමඨාන් සුද්ධ කරනවා. එතකොට අපි අතර තියෙන මේ කුණු එළියට එනවා. ඇවිසිලා. ගොඩට එනවා. ඉතින් එහෙම එහෙම කියනකොට හුඟ වෙලාවට ප්‍රශ්න අහන්නට වට කරලා ටොක්ක්ක් අයින්නවා වගේ තමයි එහෙම හිතන්න එපා. එහෙම හිතන්න එපා. ඒ පරීක්ෂණයක් කරලා පොත ලියලා තියෙනවා මේකේ අවසානයේ සේන්ස් ඇන් සයිකෝපැත්ස් කියලා. ඒකෙදි කියලා තියෙනවා මම දන්නවා ඒ කියන්නේ කවුරු ගැනද කියලා. ඒ පුද්ගලයාගෙන් ප්‍රශ්නයක් අහුවොත් ඒ පුද්ගලයාගේ ප්‍රශ්නේ මාර්ගයෙන්ම අහන කෙනාට උත්තර දෙනවා. ප්‍රශ්නෙම විග්‍රහ කරලා. උත්තරයක් දෙන්නේ නැහැ. ප්‍රශ්න විග්‍රහ කිරීමේ ක්‍රමය අර කියලා දෙනවා. එතන ප්‍රශ්න මාර්ගයෙන්මයි උත්තර දෙන්නේ. ප්‍රශ්නේ අහන වචන වලින්මයි උත්තර දෙන්නේ. ප්‍රශ්නට උත්තර තමන්ගේ අත්දැකීම් දැම්මේ නැත්නම් මට උත්තර දෙන්න බෑ කියලා පැත්ත. හැම ප්‍රශ්නයකම පේන අපේ චරිත ලක්ෂණයක්. ඒ කියන්නේ අපේ චේතනාව පෙන්නනවා. සා චේතනාව හරියට රජුරුවන්ගේ පුරෝහිතයා වගේ නැත්නම් සේනාපති විදිහට සඳහන් කරනවා.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 ඒ තාකල් කෙලෙස් වෙයි. බුදුජානනාංශල කිසිම පුද්ගලික චරිතයක් තිබිලා නෑ. දිනදලා හැන්ද වෙනකන් ඔක්කොම ඉදිරි පිට ඉඳලා තියෙන්නේ. වසංගණ්ඩ දෙයක් නෑ. ඒක නිසා භවනා කරන මනුස්සයල තියෙනවා විදේශයක් කියලා එකක් නැහැ. නන්නාඳුන කියලා කෙනෙක් නැහැ. දකින්න හැමතේම තමන්ගේ දේශේ වගේ, දකින්න හැම කෙනෙක්ම නෑයෙක් වගේ සම්පූර්ණ විශ්වාස කරනවා.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 ඕන දෙයකට විවෘත වෙන්න කැමති වෙන එකයි මනුස්සකම කියන්නේ අපි ළඟ මනුස්සකම නෑ. අපි UNP කාර්යයන් නම් අපි ශ්‍රී ලංකා කතාවලට කැමති නෑ. අපි සිංහල බෞද්ධ නම් දෙවන මනුස්සයා කතාවලට කැමති නෑ. අපි මේ පරිසරේ නාස්ති වෙනවා කියලා කිව්වනම් පරිසරේ නාස්ති කරන මිනිසුන්ට කැමති නෑ. ඒ සේරම බොරු. සේරම මනුස්සයා විසින් හදාගත්ත දේශපාලනට හදාගත්ත දේවල් මිසක් අපි දෙනකොට මොනවක්වත් තිබුණේ නැහැ. ඒ නිසා ආපහු මේ මේ විවෘත මනසට choiceless awareness එහෙම නැත්නම් මේ evenly suspended attention කියන එකට යනකොට සංස්කාරය ඇම්බර් වෙනවා, විවිකෙනවා. පැකිලෙනවා. එයාට ඒ දේ කරගන්න බෑ. මොකද අපි ඕන දෙයකට ඉඩ දෙනවා. සදාචාරවාදියත් විරුද්ධයි. සදාචාරවාදයට විරුද්ධයි මනෝ සංචේතනාවට යනකොට. නිසා අපි ළඟ තියෙන සදාචාරයත් හැලෙන්න ගන්නවා. ඕ හොඳ නරක හරි වැරදි ඒවා මේ ඒක තිබිච්චාව එතෙන් ගියාට පස්සේ මනෝ සංචේතනාවට යනකොට හොඳ නරක හරි වැරදි නෑ. ඒවා තියෙනවා කබලින්කාර ආහාර මට්ටමේ, පස ආහාර මට්ටමේ තියෙනවා. මනෝ සංචේතන යනකොට සදාචාරයෙන් එහාට ගිහිල්ලා භාෂාවෙන් එහාට ගිහිල්ලා 아무තු ලෝකයකට යනවා. අපි කැමති නැහැ. අපි කැමති අපි දන්න කියන ලෝකේ ජීවත් වෙන්න. ඒ තාක්කල් නිවන නැහැ. ඒ තාක්කල් දන්නවල කියන ලෝකේ සමාජිකත්වයේ හම්බ වෙනවා. ඒ කියන්නේ කක්කා. ඒක විශාල සමාජිකත්වයක් හම්බ වෙන නිසා යන්න දෙන්නේ නැත්තේ අපේ සංස්කරණ තමයි. මම දන්නේ ප්‍රශ්නට උත්තර දුන්නද කියලා. කොහොමද අපි ඊයේ පෙරදා දෙකේම මනෝ සංචේතන කියන එක තමයි සාකච්ඡා කරේ. හැර වැඩි ඇති රිට්‍රීට් එකේ ආයත මට තාම ගැහුවේ වෙන්නේ නැහැ. ඒ උනාට කරන්න දෙයක් නැහැ ඒක. අනුන්දනපත් කාලා මෙතන පුදිය ගන්න ඕන දවස් 7-8ක්. ඉතින් ඒක ටිකක් අමාරුයි තිත්තයි වේද. අනේකයි තියෙන්නේ. හොඳයි අපි දැන් නැතර කරන්නයි හදන්නේ මෙල්බන් වලින් තියෙනවද චෝදනා යෝජනා? මහත්කනන්ත මෙහෙම චෝදනාවල් මොනක්වත් නැහැ. සනසාර මේ ආචාර්යනස විදේට වචනයක් අතරත් රත්තට ආ ස්වාමීන් අර අරගලන් දෙන හේෂාන් එක්කම අරක කතා කරලා අරින් කරගන්න කියන්නේ ස්වාමීන් වහන්සේ කොපි එකක් විතර එතන එතන තියෙනවා එතන තියෙනවා දැන් යටියන්තර කට්ටිය ඇවිල්ලා ඉඩමැදි ගතිය තියෙන ඒ වුණාට අර අන්තිම ස්ටේජ් එකේ තියෙන ගොඩනැගිල්ලක් තියෙන තන කාමර 15ක් තියෙනවා.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 ඔව් හරි. එතකොට මේ මේ ඔව් වෙන මොනවද කියන්නේ? මේක තමයි මම පොඩ්ඩක් ඔය නිතරම වික්කත් එක සම්බන්ධීකර වෙලා ඉන්න මොකද බන්දෝත්සාහ වෙලා පස්ස ගන්න යන්න දෙන්න එපා. තියෙන දේවල් හදාගෙන යන එක අපිට කරන්න තියෙන්නේ. හරි. එහෙනම් ඒගොල්ලෝ කට් කරා.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 සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ නිබ්බාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු ආවිනිපාන පත්‍තිය සාදු සාදු බය පොඩ්ඩයි. සුවපත් වෙත්වා. කමාමි කමිතබ්බා. සුවපත් වෙත්වා. ですが出るなるとなく針ショートやつ。針ショート針ショー